සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු හරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු හරහතු සම්මා සම්බුද්දස්ස දැයි අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආනාපාන සති සූත්‍රයේ තුලින් මේ තමන්ගේ මනස ශ්‍රවණය කරන්නේ කොහොමද කියන එක. අපි දන්නවා තපස් රකින්න එහෙම නැත්නම් යෝගාවචරයෙකුගේ සිත ඒ යෝගාවචරය මනාකොට තේරුම් ගන්න බව. සාමාන්‍ය පුදුජන ස්වභාවයකින් යම්කිසි ජීවියෙක් තමන්ගේ සිත යම් පමණ දුරට තේරුම් අරගෙන සිටිනවාද භාවනා යෝගියා ඒ වගේ දහස් ගුණයකින් තමන්ගේ මනස ගැන අවබෝධයකින් යුක්ත වෙනවා. එහෙනම් තමන්ගේ මනස කෙරේ මේ තරම් අවබෝධයක් ඇති වෙන්නේ කොහොමද? ගී ආකල්ප වලින් වෙන්වෙච්ච ජීවිත රටාවකටපත් වෙන්නේ කොහොමද? ඒ භාවනා යෝගියා ඒ ආර්ය ශ්‍රාවකයා වෙනස් වෙච්ච ජීවිත රටාවකට පත් වෙන්නේ කොහොමද කියන එක කෙරේ අපි දැනුවත් වීම අවශ්‍යයි. ආනාපාන සති සූත්‍රය තුලින් අපි කොහොමද මේ Tamange මනස ශ්‍රවණය කරන්නේ? මේ මනස කොයි ආකාරයෙන්ද කටයුතු කරන්නේ කියන එක අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ආනාපාන සූත්‍රය තුලින් අපට පැහැදිලිව පේනවා තථාගතයන් වහන්සේ දේශනා කරන කාරණාව තමයි මේ ආස්වාසය පිළිබඳවත් ප්‍රාස්වාසය පිළිබඳවත් භාවනා යෝගියාගේ සිත පීඨවන්න ඕනේ. එම් නැත්තම් සිය පවත්වන්න ඕනේ. නමුත් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආස්වාස ප්‍රාස්වාසය තුල සිය පීඨවනකොට ක්‍රමක්‍රමයෙන් මේ භාවනා යෝගියාට සිදුවෙන්නා වූ වෙනස්කම් වලින් එකක් මේක මාමංගල සූත්‍රයේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා දෙවි මිනිසුන්ගේ නිර්වාණය පිණිස. එනම් ආනාපාන සති සූත්‍රයත් නිවන පිණිස දේශනා කරපු එකක් නම් මේ ආනාපාන සති සූත්‍රය තුලත් මාමංගල සූත්‍රය සඳහන් වෙන්න ඕනේ. හැම දෙය තුලම හැම දෙයක්ම සඳහන් වෙන්න ඕනේ. ඒකට හේතුව තමයි මේ හැම දෙයක්ම භාග්‍යවතුන් වහන්සේ මේ ලෝක සත්‍යයේ නිවීම පිණිස දේශනා කරපු නිසා මේ ආනාපාන සති සූත්‍රය යම්කිසි භාවනා යෝගියේ ක්‍රියාවට යොදවනකොට එයා මේ ආස්වාසයේ දියා ප්‍රාස්වාසයේ දියා බලාගෙන ඉන්නකොට එයාට ආනා අමතක වෙලා පානා අමතක වෙලා එයාට වෙන එකක් පේනවා එයා දකින්න පුරුදු වෙනවා මේ ආනා කියන ආස්වාසය තුලින් තමන්ගේ සිත පානා කියන ප්‍රාස්වාසය තුලින් තමන්ගේ සිත එනම් භාවනා යෝගියා මේ ආස්වාසය කියලා කියනකොටත් ප්‍රාස්වාසය කියලා කියනකොටත් ඇතුල් වෙන වායුවක් පිටත් වෙන වායුවක් වශයෙන් වෙන වෙනම දැකලා ඒ වෙන වෙනම ක්‍රියාවක් බව දැනගෙන ඒ භාවනාවේ යෙදිලා කාලයක් යනකොට ඒකත් එක්කම කල්ගත වෙනකොට මේ භාවනා යෝගියා තේරුම් ගන්නවා ආස්වාසයක් මෙතන නැත ප්‍රාස්වාසයකුත් මෙතන නැත තමන්ගේ සිත විතරක් පවතිනවා සිත අරමුණු කරගන්න නැතුව සිත පෙරදරි කරගන්න නැතුව ආස්වාසයක් පවතින විදියක් නැහැ ප්‍රාස්වාසයක් පවතින විදියක් නැහැ ආස්වාස වෙන්නේ තමන්ගේ සිත ප්‍රාශ්වාස වෙන්නේ තමන්ගේ සිත. ඇයි ආශ්වාස වෙන බව දැනගන්න සිතක් අවශ්‍යයි. ප්‍රාශ්වාස වෙන බව දැනගන්න සිතක් අවශ්‍යයි. එහෙනම් මේ සෑම සිතවිල්ලක්ම සෑම ඉරියාවක්ම අවබෝධ කරගන්නේ ප්‍රත්‍යක්ෂ කරගන්නේ තමන්ගේ සිත. නමුත් ඒ අවබෝධය තමන්ට මුලින් එන්නේ නැහැ. ප්‍රඥාවේ මට්ටම් වලට අනුව මේක වාඩි වෙනකොටම තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් මේක පටන් ගන්නකොටම අවබෝධ වෙන ලකුණු තියෙනවා. දවසකින්, සතියකින්, මාසයකින්, අවුරුද්දකින්, අවුරුදු 10කින්, 20කින් කියලා තම තමන්ගේ නැනනුවනට පමණ ප්‍රත්‍යක්ෂ වෙන බව අපට පැහැදිලි. එහෙනම් මේ ආස්වාස වෙනකොට මේ ආස්වාසය තුලින් තමන් දකින්නේ තමන්ගේ සිත තමන්ගේ සිතට ගෝචර වෙන ධර්මය තමන්ට මේ ආස්වාසය තුලින් Tamanට සිතක් තියෙන බව, Tamanගේ සිත මේ ආස්වාසය කියලා වෙනම එකක් දකින බව, ආස්වාසය කියලා වෙනම තේරුම් ගන්න බව මේ සිතට මේ ඇතුල් වෙන වායුව වෙනම දකින්න පුළුවන්කම මේ ඇකියාව ඒ භාවනා යෝගියා දකිනවා. නැවත ප්‍රාශ්වාස වෙනකොටත් එයා ප්‍රාශ්වාසය දකින්නේ ප්‍රාශ්වාස වෙන බව දැනගත්ත සිත දකිනවා. ඒක දකින්න පුළුවන් ඇකියාවක් තියෙන බව එයා දකිනවා. සිතට වෙනම වෙන් කරලා සිතවිල්ල හඳුනාගෙන ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් ක්‍රමයේ තියෙන බව එයා දකිනවා. මේ විදිහට මේ ආස්වාසයත් ප්‍රාස්වාසයත් වෙන් වෙනවා දකිනකොට මේ භාවනා යෝගියා ගොඩාක් දක්ෂ වෙනවා. තමන්ගේ මනස ශ්‍රවණය කරන්නට. මේක මාමංගල සූත්‍රයේ අපි දකිනවා ශ්‍රමණානංච දස්සනං කියලා තථාගතයන් වහන්සේ දේශනාවටපත් කළා. කවුද මේ ශ්‍රමණයා කියලා කියනකොට මේ ශ්‍රමණියෝ අතර වර්ගයක් ඉන්නවා. ශ්‍රමණ වර්ග ගොඩාක් ඉන්නවා. අපි හැම එකක්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ හේතුව යථා කාලයේ මේ භාවනාව තුළින් සමාධියටපත් වෙලා ප්‍රඥාවට සමවදිනකොට ඔබ වහන්සේලාට තේරෙනවා මේ ශ්‍රමණියෝ වර්ග කීයක් ඉන්නවද? හැම තැනම ශ්‍රමණියෝ ඉන්න බව, ශ්‍රමණියෝ ඇයෙන බව, ශ්‍රමණියෝ පේන බව. එහෙනම් මේ මට්ටම් ගොඩාක් තිබුණත් අපි අද බොහොම සුළු වශයෙන් මට්ටම් හතරක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ භාවනා යෝගියාට තේරුම් ගන්න පුළුවන් එක මට්ටමක් තමයි සිවුරක් ඇඳගත්ත ගී ආකල්ප වලින් වෙන් වෙච්ච ලෝකෝත්තර සිතවිලි වලට සීමා වෙච්ච නිර්වාණය කියන ඒ ධර්මතාවයේ ප්‍රතිපත්තියක් වශයෙන් නිරත වෙච්ච යම්කිසි පුද්ගලයෙක් එහෙම නැත්නම් තථාගතයන් වහන්සේගේ සරණ යන ශ්‍රාවකෙක් දකිනවා. මෙයාට තමයි අපි කියන්නේ ශ්‍රමණයා කියලා. තමන්ගේ මනස ශ්‍රමණය කරනවායි කියලා. මේ පටවේ මට්ටමේ ඉන්න ශ්‍රමණයාගේ ගුණාංග මොනවද කියලා බැලුවාම එයා දකින්න අවලක්ෂණයි. ඇයි එයා කොණ්ඩේ රවුල් මොකවත් නැහැ. සේරම ටික කපලා මුඩු කරගත්ත මහණෙක් එයාට ලස්සන අලංකාර පාට වෙච්ච මොකවත් ඇඳුන්නේ එයා ගස්වල පොතු මල් ගෙඩි මේවා දාලා තම්බලා කාට හදලා පාංචකූල සීවරයට පඩු ගාලා ඒක පොරවන්නේ ඒකේ කිසිම ලස්සනක් නැහැ මේ සමනයා කියන ශ්‍රාවකයාට සරපුවක් නැහැ ගමම් මල්ලක් නැහැ කිසිම වටිනා කරන කිසිම දෙයක් අතේ නැහැ මෙයා මේ ලෝකයේ කිසිම දෙයක් ගන්නෙත් නැහැ. කිසිම දෙයක් ගන්නට වෑයම් කරන්නෙත් නැහැ. ඒ ශ්‍රාවකයා බලන්නේ පුලුවන් තරම් Tamange තියෙන දේවල් අයිමි කරගෙන ඒ වලින් ඉවත් වෙලා ඈත් වෙලා මේ භවගාමී ජීවිතය ඉවර කරන්න කටයුතු කරන නිසා ඒ උත්තමයන් වහන්සේට නමක් දුන්නා ශ්‍රමණයන් වහන්සේ කියලා. එතකොට මේ වගේ පටවි මට්ටමෙන් අපට භෞතිකව පේන්න ඉන්න මේ ශ්‍රමණයන් වහන්සේ දිහා බලනකොට ඒ ආනාපාන සති සූත්‍රයේ නිරත වෙන ඒ භාවනා යෝගියාට තේරෙනවා ශ්‍රමණයෝ මෙතන නැහැ මම ඉන්නේ තපස් වනයේක මේ තපෝ වනයේ ශ්‍රමණයන් දකින්න පුළුවන් කමක් නැහැ එහෙනම් මේ ආනාපාන සති සූත්‍රය තථාගතයන් වහන්සේ දේශනා කරපු එකක් නම් මේ ආනාපාන සති සූත්‍රය තුල 84000ක් ධර්මස්කන්ධ තැම්පත් නම් තථාගතයන් වහන්සේගේ සාරාසංක කල්ප ලක්ෂයක පාරමිතාවක් නම් ඒකාන්ත වශයෙන්ම මේ සූත්‍රය තුල මේ භාවනා කමඨාන තුල මේ ලෝකයේ හැම දෙයක්ම අඩංගු වෙන්න ඕනේ. මට මේ සූත්‍රය තුල මුළු ලෝකෙම ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේ පුංචි සූත්‍රය තුල මට ලෝකය අවබෝධ කරගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. බඹයක් විතර උස තියෙන මාව මං අවබෝධ කරනකොට මට මුළු ලෝකෙම අවබෝධ වෙනවා මේ ශ්‍රමණයා මට අවබෝධ නොවෙන්න පුළුවන් කමක් නැහැ. කවුද මේ ශ්‍රමණයා කියලා බලනකොට තේරෙනවා ශ්‍රමණයාට තියෙන ಗುಣ මොනවද? ගුණෙන් තමයි ශ්‍රමණේ කඳුනගන්නේ. නිකම්ම නිකන් සීවරයක් දාගෙන අපි වැරදි වැඩ කරනකොට අපි දකිනවා පත්‍රවල පළ වෙනවා. චීවර ධාරියා කියලා. සීවරේ කයේ දරාගෙන ඉන්න පුද්ගලයා කියලා තමයි කියන්නේ. යට ශ්‍රමණයා කියලා කියන්නේ භික්ෂුව කියලා කියන්නේ සංඝ කියන වචනේ පාවිච්චි කරන්නෙම නැහැ. ඇයි? Taman ගී ආකල්පවල නිරත වෙලා ඉන්නවනම් ගීයන්ගේ වැඩ කරනවනම් ගීයන්ගේ සරණ යනවනම් තමන් මේ ලෝකයේ ලෝභ දේශ මොහ ඇති කරගන්න අවශ්‍ය කටයුතු වල නිරත වෙනවනම් පස්පව් කරනවනම් එයාට අපි කියනවා චීවර ධාරියා කියලා. එයා ශ්‍රමණයෙක් නෙමෙයි. එනනම් මේ ශ්‍රමණයා කියලා කියන ඒ පුද්ගලයා යම්කිසි ಗುಣධර්ම වලින් යුක්තයි. ඒ ಗುಣධර්ම තමයි එයා බොහොම කරුණාවන්තයි. එයා දයාවන්තයි. එයා මෛත්‍රී සාගතයි. කිසිම ලෝක සත්වයකට ඉන්සා පීඩා කරන්නේ නැහැ. ගී කට්ටිය කරන කිසිම වැඩක් එයා කරන්නේ නැහැ. අනුන් සන්තෝෂ කරන්න යන්නේ නැහැ. එයා මේ ලෝකයේ කිසිම පැවැත්මට තියෙන දෙයක් එයා අල්ලන්නේ නැහැ. එහෙනම් මේ වගේ ගුණාංග වලින් යුක්ත ශ්‍රමණයා මෙතන ඉන්නවද කියලා බලනකොට එයාට තේරෙනවා ඉන්නවා කියලා. එහෙනම් තමන්ගේ සිටිවිලි වල මේ වාගේ මෛත්‍රී සාගත සිටිවිලි, දයා සාගත සිටිවිලි, කරුණා සම්පන්න සිටිවිලි, ගී ආකල්ප වලින් වෙන්වෙච්ච සිටිවිලි මේවා දකිනකොට එයා දන්නවා මෙයාගේ මේ කරුණා ගුණය තුල, දයා ගුණය තුල ශ්‍රමණයන් වහන්සේලා ජීවමානව සිටින බව. එහෙනම් මේ ශ්‍රමණයන් ඒ භාවනා යෝගියාට පේන්න පටන් ගන්නවා. එයා කල්පනා කරනවා මේ ශ්‍රමණයෝ මෙච්චර මේ ඉන්නේ කොහමද? මගේ සෑම ගුණයක් තුළම ශ්‍රමණයෙක් ඉන්නවා. මේ විදිහට ශ්‍රමණයෙක් ඉන්නවා. මේ ආකාරයෙන් ශ්‍රමණයෙක් ඉන්නවායි කියලා එයා කල්පනා කරලා බලනවා. එහෙනම් ඒ ශ්‍රමණයන් වහන්සේලා විතරද ඉන්නේ කියලා බලනකොට නෑ. අලුතෙන් පැවිදි වෙන ශ්‍රමණයනුත් ඉන්නවා. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකයේ කාරණා ගැන කතා කරනකොට කාරණා හතරක් කතා කරනවා. අඹ ගෙඩියක් ගත්තාම ඒ අඹ ගෙඩිය මල් වලින් පීදිලා ගැට කාලේ අඹ ගෙඩි ගැන කතා කරනවා. පැයිච්ච කාලේ අඹ ගෙඩි ගැන කතා කරනවා. ඉදිච්ච කාලේ අඹ ගැණි ගැන කතා කරනවා. පැයිලා ඉදෙන්න කලින් බිම වැටෙන අඹ ගැඩි ගැන කතා කරනවා. එහෙනම් මේ වාගේ අපේ සිතවිලි තුල යම් යම් ලෝකෝත්තර සිතවිලි පාළ වෙලා ශ්‍රමණයාට සුදුසු සිතවිලි පාළ වෙලා මේ සිතවිලි වහාම නැති වෙලා යන අවස්ථා දකින්නවා. ඒ ශ්‍රමණයන් අහිමි වෙන අවස්ථා දකින්නවා. පුංචි සිතවිල්ල පාළ වෙලා මේ සිතවිල්ල ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙලා දන්නේම නැතුව කාලයක් යනකොට මේ ශ්‍රමණයා බොහොම උපසම්පදා සීලයෙන් යුක්ත වැඩිහිටි භික්ෂුවක් වටපත් වෙනවා. එහෙනම් අපි තුල අපි දන්නවා බොහොම සියුම් ගුණාංග තියෙනවා. වටිනා කරන චේතනා තියෙනවා. මේ චේතනා එන්න එන්න දියුණු වෙන්න ඕනේ. ඒවා ಗುಣ වලින් පිරෙන්න ඕනේ. ඒකේ ධාරිතාව වැඩි වෙන්න ඕනේ. එතකොට තමයි නියම ශ්‍රමණයාගේ ස්වરૂපය අපි තුලින් මතුවෙන්නේ. මේක ප්‍රත්‍යක්ෂ වෙනවා අර භාවනා යෝගියාට. තමන් තමන්ගේ මනස ශ්‍රවණය කරන්න පටන් ගත්තාම තමන්ගේ සිත ක්‍රියාත්මක වෙන ක්‍රමවේදය දැනගන්න ගියාම ඒක තුල තියෙන ලෝභ ද්වේෂ මොහ අයින් කරන්න ගියාම එයා විතරක් නෙමෙයි එයාගේ සිත තමයි ඉස්ලාම මහානෙක් වෙන්නේ. සිත මාන වුණාට පස්සේ තමයි කය මාන වෙන්නේ. කය මාන කරලා සිත මාන කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ විදියට තමන්ගේ චෛතසික තමන් තුළින් නිර්මාණය වෙලා මේ චෛතසික මහාන වෙලා මේ මහානෙක් වශයෙන් කටයුතු කරන මේ හැම දෙයක්ම දකිනවා. එතකොට තේරෙනවා මේ මහානට සිවුරක් නැහැ. ඉසමුඩු කරලා නැහැ. මොකද්ද ප්‍රශ්නය? Tamanට මේ ලෝකයේ කෙරේ අනුකම්පාවක්, කරුණාවක් තියෙන බව දැනගත්තාම Taman තුළ උත්තරී මනුෂ්‍ය ධර්ම තියෙන බව දැනගෙන එයා මහාන්‍යයෙන් පිරෙනවා. මහාන්‍යයෙන් පිරීලා ආහංකාරයෙන් උඩඟුවෙන් එයා කල්පනා කරන්න පටන් ගත්තාම අන්න සීවරේ නැති, ඉසමුඩු කරගත්තේ නැති ඒ දේහ ලක්ෂණ වලින් ශ්‍රමණයා පේන්නේ නැති ශ්‍රමණයෙක් බවට යපත් වෙනවා. ආහංකාර උඩඟු කෙනෙක් බවට පත් වෙනවා. එතකොට මේ භාවනා යෝගියා මේ ආස්වාසය ප්‍රාස්වාසය මෙනෙහි කරන භාවනා යෝගියා කල්පනා කරනවා මේ සිතවිල්ල බොහොම අලංකාර එකක් වටිනා එකක් ඇයි මේ සිතවිල්ල තුළ මට කෙලෙස් ඇති වෙන්නේ එහෙනම් මෙයා හරියට පැවිද්ද අරගෙන නැහැ මෙයාට පැවිද්ද දීලා නැහැ එහෙනම් මෙයාගේ ඉස මුඩු කරන්න ඕනේ ඉස මුඩු කරලා මේව අවලක්ෂණ කරන්න ඕනේ. ඒ කියන්නේ වටිනාකම අයින් කරන්න ඕනේ. තමන්ගේ මාන්නය බිඳින්න ඕනේ. ඒ පුද්ගල ස්වභාවය අයින් කරන්න ඕනේ කියන අදහස ඇවිල්ලා එයා ඒක අයින් කරනකොට අන්න ඒ සිතුවිල්ලේ මාන්නය අයින් වෙලා ඉස මුඩු වෙලා සිවුරු පෙරවිලා එයා ඒයි භික්ෂුභාවයෙන් නැවත උපසම්පදා භික්ෂුන් වහන්සේ වශයෙන් සංඝ පරම්පරාවට ඇතුල් වෙනවා. එහෙනම් මේ වගේ අපේ චෛතසික තුලින් අපිට අපේ මනස පේන්න ඕනේ. ඒ මනස මානවච්ච මනසක් වශයෙන් අපට පේන්න ඕනේ. Tamange සෑම චෛතසිකයක් තුලම ශ්‍රමණයන් වහන්සේ නම ජීවමාන වැඩ කරන බව පේන්න ඕනේ. එහෙනම් Tamange සිත තුලින් ඇතිවෙනා වූ සිතවිලි Tamange ඒ ආකල්ප වලින් බැලුවාම ඒ අරමුණු වලින් බැලුවාම ඒක ශ්‍රමණයෙකුට සුදුසු නැත්තම් ඒ සිතිවිලි වල ශ්‍රමණ ජීවිතයක් පේන්න නැත්තම් ඒ සිතිවිලි වල තියෙන ගී ආකල්පනා පංචකාමයන් පිනවීමේ අදහසන එයාගේ සිත තාම මාන වෙලා නැහැ. එහෙනම් අපි භාවනා යෝගියෙක් බවට පත් වෙනකොට අපට කියන තාපසවරු කියලා. එහෙනම් මේ තාපසවරු බවට පත් වෙන මේ චරිතය ඇත්තටම කයට කලින් සිතයි තපස් ජීවිතයකට පත් වෙන්න ඕනේ. සිත තාපසයක් බවට පත් වෙන්න ඕනේ. එහෙනම් කොච්චර භාවනා කළත් වැඩක් නැහැ. කොච්චර මධ්‍යස්ථාන අරා ගිලා දවස් ගාණක් ඉඳලා නේවාසික ඉඳලා භාවනා කළත් වැඩක් නැහැ. අපට ඉවස ගන්න බැරි නම් අපට යම්කිසි කෙනෙකුට දයාවෙන් කතා කරන්න බැරි නම් මෛත්‍රියෙන් කටයුතු කරන්න බැරි නම් ගී ආකල්ප වලින් වෙන් වෙන්න බැරි නම් සැප සම්පත් වලින් ඈත් වෙන්න බැරි නම් පිණ්ඩපාතර චීවර සේනාසන ගිලාන පච්චයෙන් අපිට ජීවත් වෙන්න බැරි නම් එයාගේ මාන ජීවිතයෙන් වැඩක් නැහැ. එයා වඩන කමඨාණයෙන් වැඩක් නැහැ. එයා යන ලෝකෝත්තර ජීවිතයෙන් එයාට පළකුත් නැහැ. සාසනයට වැඩකුත් නැහැ. එහෙනම් ශ්‍රමණයන් වහන්සේ නමක් තථාගතයන් වහන්සේගේ සරණ යනකොට උන්වහන්සේලා භාවනා යෝගී වැඩවාසය කරනකොට උන්වහන්සේලාට 100ට පැමිණෙන ඕන පළවෙනි කාරණාවක් තමයි මගේ සිත ඉසල්ලාම තපස් රකින්න ඕනේ. මගේ සිත ඉසෙල්ලාම ශ්‍රමණයෙක් වෙන්න ඕනේ. මගේ සිත මටත් කලින් භාග්‍යතුන් වහන්සේගේ සරණ යන්න ඕනේ. එහෙනම් මේ ආකාරයෙන් තමන්ගේ චෛතසිකය, තමන්ගේ අඩුපාඩු ටික තේරුම් ගන්න පුළුවන් නම් මේ ආස්වාස ප්‍රාස්වාස තුලින් තමන්ගේ මනස එයා ශ්‍රවණය කරනවා නම් ඒ මනසේ තියෙන ධාරිතාව එයාට ඇහෙනවා නම් අන්න එයා නියම තාපසයෙක් බවට පත් වෙලා එහෙනම් Tamanගේ මනස ශ්‍රවණය වෙනවා නම් විතරයි මේ භාවනාවේ ඉදිරියට යන්න පුළුවන්. අපි කලින් ධර්ම දේශනාවල සාකච්ඡා කළා මේ භාවනාවේ විශාල ಗುಣධර්ම දැක්කා. ගොඩාක් අභිරහස් අපි දැක්කා. එහෙනම් ආස්වාසය තුලින් Tamanගේ සිත දකින බව ප්‍රාස්වාසයේ තමන්ගේ සිත දකින බව අපි කලින් දැනගෙන හිටියා. නමුත් තමන්ගේ මනස මේ ශ්‍රවණය කරමින් පවතිනවා. තමන්ගේ මනස ක්‍රියා කරන ක්‍රමවේදය පිළිබඳව අවබෝධයටපත් වෙමින් සිටිනවා කියන එක කෙරෙහි අපිට අවධානමක් තිබුණේ අපි දැනගෙන හිටියා ආස්වාස කරන බව මම දන්නවා ප්‍රාස්වාස කරන බව මම දන්නවා සිතක් නැත්තම් කොහොමද දැනගන්නේ එහෙනම් ආස්වාසය නෙමෙයි දන්නේ තමන්ගේ සිතයි දන්නේ ප්‍රාස්වාසය නෙමෙයි දන්නේ තමන්ගේ සිතයි දන්නේ එහෙනම් සිත ශ්‍රවණය කරන ක්‍රමවේදය තථාගතයන් වහන්සේ ආනාපානසති සූත්‍රය තුලින් දේශනා කළා. එහෙනම් අපි මේ ලෝකයේ ಗುಣධර්ම වඩනකොට මේ ಗುಣධර්ම තුලින් අපේ මනස අපට ශ්‍රවණය කරන්න පුළුවන්. එහෙනම් අපි යම්කිසි උත්තරීතර ಗುಣධර්මයක් දැකලා ශ්‍රවණය කරලා දැනගෙන ඒක අපි වඩනකොට එයා මොනවද කරන භාවනාව? එයා කරන්නේ ආනාපානසති භාවනාව. එයා තමන්ගේ චෛතසිකවල ශ්‍රමණය වහන්සේ නමක් එයා ශ්‍රවණය කරනවා. එයා තමන්ගේ සිත අඳුනා ගන්නවා. තමන්ගේ සිතේ ක්‍රියාකාරීත්වය වටා ගන්න ක්‍රියාවක යෙදෙනවා. ඒ කියන්නේ අපේ වාඩි වෙලා අපේ ಗುಣධර්ම දිහා බලලා ඒක තුළ තියෙන ලෝකෝත්තර සිතිවිලි චෛතසික සංවර්ධනය කරනවා නම් ಗುಣ වඩනවා නම් එයා ආනාපාන සති භාවනා යෝගියෙක් බවට පත් වෙනවා. එහෙනම් ಗುಣධර්ම වඩලා ආනාපාන සති භාවනා කරන්න පුළුවන්. වාඩි වෙලා ආස්වාස ප්‍රාස්වාස කිරීම තුළින් තමන්ගේ සිත දකලා ආනාපාන සති කරන්න පුළුවන්. එහෙනම් මේ ලෝකයේ හැම දෙයක්ම ගනුදෙනුවක් කියලා දකිනවා. එහෙනම් ඒ ශ්‍රමණයන් වහන්සේ තමන්ගේ සිත දැකලා මේ ආස්වාස වෙන බවත් ප්‍රාස්වාස වෙන බවත් ප්‍රඥාවෙන් ගෝචර කරගන්නකොට යට ප්‍රත්‍යක්ෂ වෙන ධර්මයක් තමයි මේ ලෝකයේ ආස්වාස ප්‍රාස්වාස කියලා එකක් නැහැ. තමන්ගේ සිත තමයි තමන් දකින්නේ හැම අවස්ථාවකම ඒ සිත දකිනකොට මේ ලෝකයේ හැමතැනම ගනුදෙනුවක් වෙනවා. මොකද ඒ ගනුදෙනුව මේකට තමයි කියන කම්ම ආකම්ම ඵල කියලා. එහෙනම් තමන්ගේ සිත යම්කිසි ක්‍රියාවකට නිරත වෙලා ඒක තුලින් ගනුදෙනුවක් කරනවා. එතකොට මේ භාවනා යෝගියාට තේරුම් ගන්න පුළුවන් එක කාරණාවක් තමයි මේ භාවනාවෙන් මට වැඩක් නැහැ. දැන් මේ ගනුදෙනුව නවත්තන්න ඕනේ. මේ සිත යම්කිසි ක්‍රියාවක නිරත වෙලා ඉන්නවා. මේ සිත යම්කිසි ගමනක් යනවා. ඒ ගමන ඉවර කරන්න ඕනේ. ඒ ක්‍රියාවේ තියෙන රාජකාරිය ඉවර කරන්න ඕනේ. මේ සිත නිදාස් කරන්න ඕනේ කියන අදහස පාළ වෙනවා. නිකම්ම නිකං අවුරුදු 20ක් විතර අපේ ආස්වාසයයි ප්‍රාස්වාසයයි කරගෙන හිටියාම කිසිම කෙනෙක් රාත් වෙන්නේ නැත්තේ එයා මේ වැඩේ කරන්නේ නැහැ. එයා දන්නේ නැහැ මේ එකක් වෙන බව. ඉපදිච්ච කාලයේ ඉඳලා ආස්වාස ප්‍රාස්වාස නොකරපු කෙනෙක් ඉන්නවද කියලා බැලුවාම මේ ලෝකෙ කිසිම කෙනෙක් එහෙම නැහැ. හැමෝම ආස්වාස ප්‍රාස්වාස කරනවා. එහෙනම් මේ ලෝකයේ සියලු සත්වයෝ ආනාපාන සති භාවනාව වැඩුවට ඒ භාවනාව තුළ තියෙනා වූ විද්‍යාව එහෙම නැත්නම් ඒ භාවනාව තුළ තියෙන කමඨාන නිර්වාණ පණිවිඩය ඒගොල්ලෝ ප්‍රත්‍යක්ෂ කරන්නේ නැහැ ඒක ප්‍රත්‍යක්ෂ කරන්න ඒ අවශ්‍ය දැනුම නැහැ. නමුත් තථාගතයන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරලා උන්වහන්සේගේ ධර්මයට පෑදිලා උන්වහන්සේගේ ගමනේ යන එහෙම නැත්නම් සරණ යන ඒ උත්තම ආර්ය ශ්‍රාවකයා දන්නවා මේ ආස්වාස ප්‍රාස්වාසය තුල ප්‍රශ්නයක් පේනවා. මේ සිත ගනුදෙනුවක නිරත වෙලා ඉන්නවා. මේ සිත ක්‍රියාවක නිරත වෙලා ඉන්නවා. එහෙනම් ජීවිත කාලෙම මේ ක්‍රියාව නඩත්තු කරනවායි කියන්නේ මට මේ ක්‍රියාවෙන් නිදහස් වෙන්න බෑ. එහෙනම් මේ ක්‍රියාව ඉවර කරන්න ඕනේ. මේ සිත යන මේ ගමන නවත්තන්න ඕනේ. අවසන් කරන්න ඕනේ. ඒකට මොනවද කරන්න කියලා බලනකොට මේ සිත තුළ පවතිනා වූ සියලුම කෙලෙස් ධර්ම මේ සිත තුළ පවතිනා වූ කුසල ධර්ම මේ හැම එකක්ම චෛතසිකයක් බවට පත් වෙලා මේ චෛතසික වශයෙන් මේක ගනුදෙනු කරන බව තේරුම් ගන්නවා හේතුව ආස්වාස වෙන බව දැනගත්තේ චෛතසිකයකින් ප්‍රාස්වාස වෙන බව තේරුම් ගත්තේ චෛතසිකයකින් මේ චෛතසික තුලින් මම දකින්නේ මගේ සිත බව තේරුම් ගත්තා එහෙනම් මේ හැම එකක්ම සිතවිලි වශයෙන් ගනුදෙනු කරන නිසා සිතවිල්ලක් සිතවිල්ලක් ගානේ එකින් එකට වෙන්වෙන් වශයෙන් දැක්කා. එහෙනම් මේ භාවනා යෝගියාට ප්‍රත්‍යක්ෂ වෙනවා මේ හැම එකක්ම සිතිවිලි වලට සීමා වෙලා ඒ ඒ සිතිවිලි වල ಗುಣධර්ම වශයෙන් පවතිනවා සිතිවිලි නැවතුව වැඩේ ඉවරයි එහෙනම් මේ සිතේ ක්‍රියාව නවත්තන්න නම් සිතිවිල්ලේ ක්‍රියාව නවත්තන්න ඕනේ මේ සිත යන ගමන එහෙම නැත්නම් භවගාමි පැවැත්ම නවත්තන්න නම් මේ සිත නවත්තන්න ඕනේ ඒ කියන්නේ සිතිවිලි ඉපදීම නවත්තන්න ඕනේ එහෙනම් සිතිවිලි ඉපදෙන ක්‍රමවේදය මොකක්ද කියන එක දැන් ගවේෂණය කරනවා ඒ ගවේෂණය කරන භාවනා යෝගියට ප්‍රත්‍යක්ෂ වෙනවා තවත් කාරණාවක්. ඒක ඒතං මංගල මුත්තමන් කියලා කියන්න පුළුවන් කාරණාවක්. ඒ කාරණාව තමයි තමන්ගේ සිත ආස්වාස වෙන බව ප්‍රාස්වාස වෙන බව දැනගත්තාම මේ සිත ආස්වාස ප්‍රාස්වාසයේ දැනගත්තේ චෛතසිකයක් තුලින් එහෙනම් මේක දකින්න දකින්න මේක දකිනවා ඇයෙන්න හැයෙන්න මේක ඇයෙනවා එහෙනම් උවමනාවෙන් කරන සෑම මොහොතක් වලම උවමනාව කියන හේතුව මුල් කරගෙන තමයි මේ චෛතසිකයෝ පාළ වෙන්නේ. උවමනාව නැති කළාම සියලුම දේවල් නැති වෙනවා. කොහොමද මේ උවමනාව නැති කරන්නේ කියලා බලනකොට එයාට තේරෙනවා එයා මේ ලෝකයේ මේ බලාපොරොත්තු එක්ක තමයි උවමනාවක් ඇති වෙන්නේ. අපට තුනට ඈරෙන්න උවමනාය ඇයි උවමනාය අපට බලාපොරොත්තුවක් තියෙනවා යම්කිසි ධර්මයක් ශ්‍රවණය කිරීම සඳහා එනම් බලාපොරොත්තුව මත උවමනා ඇති වෙන්න බව දැනගෙන එයා මේ ලෝකේ තියෙන සියලුම බලාපොරොත්තු ටික අත්හරිනවා. බලන්න මේ ආනාපාන සති භාවනාව කරන භාවනා යෝගියාට තේරුම් ගන්න මා ගැඹුරු ධර්ම. එයා වාඩි වෙලා ඇස් දෙක පියාගෙන මේ ඇතුලේ මේ කර්මාන්තයේ නිරත වෙනවා. එයා නිරත වෙන කර්මාන්තය තමයි චිත්ත ආයතනය. අපි දන්නවා අපට ආයතන 6ක් තියෙනවා. මේ ආයතන 6ෙම වැඩිපුරම රාජකාරියක් පවතින්නේ පැය 24කම වැඩ රාජකාරි පවතින ආයතනය තමයි මේ චිත්ත ආයතනය. මේ චිත්ත ආයතනය තුලට එයා ප්‍රධාන සේවකෙක් බවටපත් වෙලා එයා වැඩ කරනවා පැය 24ම. හැබැයි ගායටින් එල්ලෙන්නේ නැහැ. ඇස් දෙක අරින්නේ නැහැ. නැගිටින්නේ නැහැ. කිසිම කෙනෙක් එක කතා කරන්නේ නැහැ. නමුත් පැය 24ම එයා ආයතනයේ වැඩ කරනවා. එයාට ඕනේ මේ ක්‍රියාව නවත්තන්න. මේ චිත සෛතසික වශයෙන් වැඩ කරනවා. මේ චෛතසික වල තමයි මේ කුසල අකුසල නිර්මාණය වෙන්නේ. ඉපදෙන සෑම චෛතසිකයක්ම එක අන්තයකට සම්බන්ධයි. ආස්වාස වෙන බව ප්‍රාස්වාස වෙන බව දැනගෙන සන්තෝෂ වෙනකොට තමන්ගේ සිත කෙරේ අවබෝධ වෙනකොට එයා කාමසුකල්ලිකාන යෝගී අන්තයටපත් වෙනවා තමන්ගේ සිත ආස්වාසය අමතක කරනකොට ප්‍රාස්වාසය අමතක කරනකොට වෙනත් අරමුණක් ඔස්සේ යනකොට එයා කලබල වෙලා දුක් වෙනවා මගේ භාවනාව කැඩුනා මගේ සිත මගෙන් පිටත්ව ගියායි කියලා දුක් වෙනවා අන්න අත්තකලමතාන යෝගයටපත් වුණා එහෙනම් අපි දන්නේ නැහැ අපේ සිත අපේ අවසරයකින් තොරව එයා චෛතසික ලක්ෂ ගණන් කෝටි ගණන් ඉපදවගෙන හැම චෛතසිකයකටම අන්තයක් අදනවා එහෙනම් මේ භාවනා යෝගියාට තේරෙනවා මේ අන්තවල ඇතිවෙනා වූ චෛතසික වලින් නිර්මාණය කරනු ලබන කර්ම තමයි මේ දුකට හේතු මේ උත්පත්තියට හේතු එහෙනම් එදා තථාගතයන් වහන්සේ ඒ රුක්ක මූලයේ ඉඳගෙන ප්‍රත්‍යක්ෂ කළේ ඉපදුනේ මේ නිසා. ඇයි? සිතවිලි පාළ වෙනවා. මේ සිතවිලි අන්තයකට සම්බන්ධයි. ඒ අන්තයට අනුව කර්මයක් ඇදෙනවා. ඒ කර්මයට ඉපදීමක් ඇති වෙනවා. ඉපදෙන්න හේතුව හොයාගත්තා. ඇයි මේ මිනිස්සු වයසට යන්නේ? එහෙනම් ජීවත් වෙන නිසා තමයි වයසට යන්නේ. ඇයි වයසට යන්නේ කිව්වම නැවත තථාගතයන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කරපු ධර්මයක්. එහෙනම් මේ මිනිස්සු ආස්වාස ප්‍රාස්වාස කරනවා මේ චෛතසික වලින් ගනුදෙනුවක් වෙනවා. සිත භ්‍රමණය වෙලා චෛතසික අදනවා. ඒ චෛතසික වල හැම චෛතසිකයක්ම අන්තයකට සම්බන්ධයි. ඒ අන්තයට අනුව කර්මයක් ඇදෙනවා. මේ කර්මය ගෙවන්න ජීවත් වෙනවා. එතකොට වයසට යනවා. ඇයි මිනිස්සු ලෙඩ වෙන්නේ? එහෙනම් මේ ආස්වාසය ප්‍රාස්වාසයේ ගනුදෙනුවක් වෙනවා වාගේ මේ චෛතසික වලින් සිටිවිලි ඇති වෙලා මේ සිටිවිලි අන්ත දෙකකටපත් වෙලා මේ අන්ත දෙකෙන් කර්ම ඇදිලා මේවා ගනුදෙනු කරනවා මේක අත්තිකිල මතාන යෝගයක් නම් දුකසහිත චෛතසිකයක් නම් කර්මයක් නම් ඒකාන්ත වශයෙන්ම ඒ ජීවියාගේ කය ලෙඩ වෙනවා ලෙඩට හේතු අතුන්වන්සේ හොයාගත්තා නැවත උන්වහන්සේ කල්පනා කරන ඇයි මැරෙන්නේ මිනිස්සු? එහෙනම් තමන් කරගත්තා වූ කර්මයේ ආනිසංස ඉවර නම් ඒ තමන් ඇති කරගත්ත චෛතසික අන්ත දෙකට සම්බන්ධයි. ඒ අන්තවලට අනුව නිර්මාණය වෙන කර්මය ගෙවන්න තියෙන ආයස කාලය ඉවර වෙනකොට තමන්ට ඉන්න විදියක් නැහැ. ඇයි කර්මයේ ආයස ඉවර වෙනකොට එයා මැරෙන්න ඕනේ. එයා කර්මානුරූපීව තමයි ආයස ගෙන්නේ. අපි දන්නවා පරමායස තීරණය වෙන්නේ අපේ කර්මයට අනුව. අපි පාණාති පාතා සික්ඛාපදේ ගොඩාක් ඇඩුවනම් අපි හැම භවෙම අඩු ආයසෙන් මැරෙනවා. ලෝක සත්‍යයට ඉන්සා කරන්නේ නැත්නම් මස් මාංශ ආහාරයට ගන්න නැත්නම් සත්තු මරන්නේ නැත්නම් ප්‍රාණඝාත කරන්නේ නැත්නම් අනුබල දෙන්නේ නැත්නම් කිසිම සතෙකුට ඉන්සාවක් පීඩාවක් කරන්නේ නැත්නම් එයා හැම භවෙම ඉපදුනාම අවුරුදු 100ට වඩා ජීවත් වෙනවා. එහෙනම් ඇයි මේ සමහර කුලවල මිනිස්සු ගොඩාක් ආයුෂ වළඳන්නේ? කොහොමද ඒගොල්ලෝ විතර කවුරුද 100ට වඩා ජීවත් වෙන්නේ? උත්පත්තිය මේගොල්ලෝ ප්‍රාණඝාතනය කරන්නේ කිසිම මස් මාංශයක ලේකුයිලේ හිඹලා බලන්නේ ඒගොල්ලෝ කිසිම මස් මාංශ වලට කෑදර වෙන්නේ එහෙනම් මේ ලෝකයේ සත්ව ඝාතනයේ මිදිච්ච කෙනා විතරයි සත්ව මාංශවල තියෙන ආසාවෙන් මිදිච්ච කෙනා විතරයි සත්ව කරුණාවෙන් මෛත්‍රියෙන් පිරිච්ච කෙනා විතරයි මේ ලෝකයේ දීර්ඝායුෂ ලබන්නේ අනිත් ඔක්කොම කට්ටිය අඩු ආයසෙන් යනවා එහෙනම් අපට පෑදිලිව පේනවා මේ චෛතසිකවල කර්මයට අනුව තමයි ආයුෂ තීරණය වෙන්නේ. එහෙනම් මරණයට හේතුව තථාගතයන් වහන්සේ එදා සිදුවත් කුමරු වශයෙන් දැක්කේ නැහැ. උන්වහන්සේ කල්පනා කළා ඇයි මැරෙන්නේ මිනිස්සු? මලමිනියක් කියන්නේ මොනවද? මොකද මේ මනුස්සයාට වෙලා තියෙන්නේ? ආයි නැගිටින්නේ නැද්ද? කතා කරන්නේ නැද්ද? එයාට ක්‍රියා කරන්න බැරිද? එතකොට දැන් තථාගතයන් වහන්සේට මේ ප්‍රශ්න හතරට අවසාන ප්‍රශ්නට උත්තරේ ලැබෙනවා. Tamange සිත ක්‍රියාත්මක වෙනකොට චෛතසික ඉපදෙනවා. මේ චෛතසික වල අන්ත දෙකක් ඇති වෙනවා. මේ අන්ත දෙකට අනුව කර්ම ඇති වෙනවා. ඒ කර්ම වල මේ කය ඉන්න පුළුවන් ආයුෂ ප්‍රමාණයට අදාළ කර්මයේ ඒ තාතාදාරිතාව ඉවර වෙනකොට ඒ කර්මයේ ආනිසංශ ඉවර වෙනකොට මේ විඥාණය අනිවාර්යයෙන්ම මෙතනින් ගැලවිලා යන්න ඕනේ. කය මරණයටපත් වෙනවා. මරණයට හේතුවත් මේකයි කියලා උන්වහන්සේ තේරුම් ගත්තා. එහෙනම් මේ භාවනා යෝගියා තමන්ගේ ආස්වාස ප්‍රාස්වාසය තුල නිරත වෙනකොට තමන්ගේ මනස ශ්‍රවණය කරනකොට මේ ශ්‍රවණය තුලින් එයාට ප්‍රත්‍යක්ෂ වෙනවා මේ ලෝකයේ තියෙන ප්‍රශ්න අතරට උත්තරේ එහෙනම් තමන්ට මේ ලෝකයේ වෙන්න යන දේ තමන්ට තේරෙනකොට මේ හැම දේ තුලම තියෙන බලාපොරොත්තුව නැති වෙනවා මේ හැම දෙය තුළම තියෙන ගනුදෙනුව නැති වෙනවා. එයා සම්පූර්ණයෙන්ම ගියා කල්ප වලින් වෙන් වෙලා එයා ආර්ය જાතියේ ඉපදිච්ච උත්මයෙක් බවට පත් වෙනවා. මේ ආස්වාස ප්‍රාස්වාසය කරන භාවනා යෝගියා නිතරම ප්‍රත්‍යක්ෂ කරගන්නවා යම්කිසි ධර්මයක්. එහෙනම් අපි මේවා කලින් දැනගෙන හිටියාම මේ අවබෝධය අපට තිබුණාම අපි දන්නවා මේ ආස්වාස ප්‍රාස්වාසය අපි පුංචි කාලේ ඉඳලා හරියට ප්‍රත්‍යක්ෂ කළා නම් අවුරුදු 7ක් වෙනකොට අත්වැනි අවුරුද්දේ අපට rahat වෙන්න පුළුවන්. ඇයි මම 7 අවුරුදු rahatන් වහන්සේ නොඋනේ? එහෙම නැති වුණත් අතේව හතක් ගියාට පස්සේවත් මං rahat වෙන්න තිබුණා. ඒත් rahatුන්නේ එහෙනම් මේ ආනාපාන සති සූත්‍රය ඒ ධර්මානුකූලව ලෝකෝත්තර වැඩි වෙන තීකේ වර්ධ තමයි මෙතන ඉදිරිපත් වෙලා තියෙන්නේ. එහෙනම් අපි කල්පනා කරලා බලන්න ඕනේ අපගේ ජීවිතය තුළ මේ ගනුදෙනුව අපට සෑයෙයි මේ ආනාපාන සති භාවනාව විතරක් සෑයෙයි අපට සංසාර දුක ඉවර කරන්න. එහෙනම් මේ ආනාපාන සති සූත්‍රය තුලින් අපට පංචශීලයේ සමාදම් වෙන්න පුළුවන්. ඇලීම ගැටීම නවත්තන්න පුළුවන්. මේකේ සතර සතිපට්ඨානය තේරුම් ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අද අපි සාකච්ඡා කළේ මේ ප්‍රශ්න අතරට උත්තරය. ඒ කියන්නේ මේ ලෝකයේ දුක දුක ඇතිවීමට හේතු ඒක නිදාස් ක්‍රම මේ හැම එකක්ම අවබෝධ වෙනවා. මේ උත්තරේ අපට කියන්න පුළුවන් ලෝක උත්තරයටත් එහාට ගිය එකක් කියලා. ඇයි ලෝකයේ ප්‍රශ්නයක් ඇති වුණාම තමයි අපි උත්තරයක් දෙන්නේ. හැබැයි මේ ආනාපාන සති සූත්‍රය තුලින් තථාගතයන් වහන්සේ දෙන උත්තරය ලෝකෝත්තර ප්‍රශ්නයට එහාට ගිය එකක්. හේතුව දුක ඇති වෙලා ඒකට හේතුව හොයලා ඒක නිරෝධ කරන ක්‍රමවේදය අවබෝධ වෙලා පස්සේ නිරෝධ කෙරුවොත් ඒකට කියන අපි ලෝකෝත්තර කියලා. හැබැයි මේ ආනාපාන සති භාවනාව කමඨාන වඩන මේ භාවනා යෝගියා ප්‍රශ්නේ ඇති වෙන්න කලින් උත්තර දෙන කෙනෙක්. එයා කවදාවත් දුක අවබෝධ කරන්නේ දුකට හේතු හොයාගන්නේ ඒකට නිරෝධ වෙන ක්‍රමේ ප්‍රත්‍යක්ෂ කරන්නේ නිරෝධ කරන්නේත් නැහැ. ඒ හැම එකක්ම පවතින්නේ චෛතසික වශයෙන්. දුක දැනෙන්නේ කොහොමද සිතවිල්ලකින් නේද? දුක ඇතිවීමට හේතු අවබෝධ වෙන්නේ සිතවිල්ලක් හරහා නේද? ඒකට නිදාස් වෙන නිරෝධගාමිනී ප්‍රතිපදාව අවබෝධ වෙන්නේ චෛතසිකයකින් නේද? වඩන්නේ සිතවිල්ලක් කරා නේද? වඩපු බව දැනගෙන නිවෙන්නේ සිතවිල්ලක් කරා නේද? එහෙනම් මේ හැම චෛතසිකයක්ම අපේ චෛතසිකවල පවතින නිසා මේ භාවනා යෝගියා චෛතසිතික ටික අයින් කරාම දුක එයාට අවබෝධ කරන්න අවශ්‍ය නැහැ. ඒකට හේතු අවබෝධ කරන්න අවශ්‍ය නැහැ. නිරෝධ කරන ක්‍රමය හොයන්න අවශ්‍ය නැහැ. පුරුදු කරන්න අවශ්‍ය නැහැ. මේ ඔක්කොම පවතින්නේ සිතවිලි වල. එයා සේරම සිතිවිලි ටික අයින් කරාම ප්‍රශ්න ඔක්කොම නිරෝධ වෙලා එයා නිරෝධගාමිනී පටිපදාවේ සම්පූර්ණත්වය ලබනවා. එනම් මේ ආනාපාන සතිය තුලින් යම්කිසි භාවනා යෝගියෙක් තමගේ සිත නිවනකොට එයා මේ ලෝකයේ ලෝකෝත්තර ප්‍රශ්නෙට එයාට තියෙන උත්තරයක් එයා දෙනවා ප්‍රශ්නයක් නැති උත්තරයක් ඒක. එහෙනම් මේ තරම් උත්තරීතර කමඨාණන් භාවනාවක් තථාගතයන් වහන්සේ අපි වෙනුවෙන් දේශනා කළා. අපට අනුකම්පා කළා. එහෙනම් අපි මේ භාවනාවේ යෙදෙනකොට අපි මේ කාරණාව දැනගන්න ඕනේ. මම ආස්වාස නොකරමි, ප්‍රාස්වාස නොකරමි. මම මාගේ සිත අවබෝධ කරමි, සිත අවබෝධ කරමි. මම ආස්වාසය තුලින් මගේ සිත දකිමි, ප්‍රාස්වාසය තුලින් මගේ සිත දකිමි. ආස්වාසය කියන්නේත් මගේ සිත ප්‍රාස්වාසය කියන්නේත් මගේ සිත. එහෙනම් මේ සිත දකින භාවනාවක් තමයි අපට දීලා තියෙන්නේ. එහෙනම් සීය තුලින් මම මේ ආස්වාස ප්‍රාස්වාස මෙනෙහි කිරීම තුලින් මාගේ සිත මන් දකිමි මම සිත මෙනෙහි කරමි මගේ සිත ශ්‍රවණය කරමි කියන මට්ටම ඇති වෙන්න ඕනේ. එහෙනම් මනස ශ්‍රවණය කරන ක්‍රමවේදය අද දින අපි අවබෝධ කරගත්තා. අපි මේ මනස ශ්‍රවණය කරන ක්‍රමවේදය ශ්‍රවණය කරලා මේක අපේ සිත්වල නිදන්ගත කරන්න ඕනේ, තැම්පත් කරන්න ඕනේ. එහෙනම් මේ ලෝකයේ අපි ඇවිදිනකොට අපට ආස්වාස ප්‍රාස්වාස කරන්න පුළුවන් අපේ ඇස් වලිනුත් හේතුව ගනුදෙනුව විතරයි මෙතන අවශ්‍ය ගනුදෙනුවට අදාළ ප්‍රඥාව විතරයි අවශ්‍ය නාසයක් අවශ්‍ය නැහැ එහෙනම් අපි දන්නවා මේ ගස්කොළන් ආස්වාස ප්‍රාස්වාස කරන්නේ නැන්ද විද්‍යාව කියනවා ඒගොල්ලෝ දවල් කාලයේ රාත්‍රී කාලයේ නොකඩවම ආස්වාස ප්‍රාස්වාස කරනවා ඒගොල්ල කාබන් ඩයොක්සයිඩ් වායුව අවශෝෂණය කරගෙන ඔක්සිජන් වායුව පිටත් කරනවා. නැවත ඔක්සිජන් වායුව අවශෝෂණය කරගෙන කාබන් ඩයොක්සයිඩ් බවට බහිස්රාවිය බවට පිටත් කරනවා. එහෙනම් සෑම ගස් කොළක්ම මේ ආනාපාන සති භාවනාව කමඨාන වඩනවා. එහෙනම් මේ ලෝකේ නාසයක් අවශ්‍ය නැහැ, පෙනාලු අවශ්‍ය නැහැ. නාසයයි පෙනාලුයි නැතුව මේ ගස් කොළන් වලට ආස්වාස ප්‍රාස්වාස කරන්න පුළුවන් නම් අපිටත් මේක නැතුව කරන්න පුළුවන්. ඒ භාවනා යෝගියාට මේ ආනාපාන සතිය තුළින් සලායතනවල ක්‍රමවේදය අවබෝධ වෙනවා බලන්න අපි දකිනවා 84000ක් තුළින්ම තථාගතයන් වහන්සේ මේ ආයතන 6 හදන ක්‍රමවේදය දේශනා කළා එහෙනම් මේ ආනාපාන සතිය තුළින් මේ භාවනා යෝගියා ප්‍රත්‍යක්ෂ කරගන්නවා මාර්ගඵලයකුත් එක්ක මේ ආයතනයේ අඩුව හදන ක්‍රමවේදය එයා S2 හරිනවා භාවනාව අවසන් කරලා ඇරලා ඇස් වලින් ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා මොකද්ද මේ ඇතුල් වෙන ගනුදෙනුවත් ඒක නිසා ඇති වෙන චෛතසිකයේ එළියට යන ගනුදෙනුවත් එයා මෙනෙහි කරනවා එහෙනම් නාමයක් ඇහෙනකොට ඒ නාමය ආස්වාස කරනවා ඒ නාමය නිසා ඇති වෙන ප්‍රතිචාරය ප්‍රාස්වාස කරනවා එළියට දානවා එයා දැනගන්නවා අන්න කර්ම හැදෙන ක්‍රමවේදය එහෙනම් ඇතුළට ආයතන වලට අමුද්‍රව්‍ය ගන්නවා ඇතුලේ නිෂ්පාදනය කරනවා. ඒක නැවත ප්‍රතිචාරයක් වශයෙන් එළියට දානවා. මේක තමයි මේ චෛතසික වලින් ඇතිවෙනා වූ ඝනදෙනුව මේක තමයි කම්මඵල කියලා කියන්නේ එහෙනම් මේ කර්ම නිසා තමයි ඉපදුනේ වයසට ගියේ ලෙඩ වුනේ මැරුනේ සාදු සාදු සාදු මහබෝසතාණන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කළ ධර්මයේ දේශනා කළා මටත් ප්‍රත්‍යක්ෂ වුණා එහෙනම් අසත් මගේ ආනාපාන කරනවා කනත් ආනාපාන කරනවා නාසයත් ආනාපාන කරනවා මේ දිවට දැනෙන සෑම රසයක්ම ශබ්දයක්ම වචනයක්ම ආනාපාන කරනවා කායික චර්යාව ආනාපාන කරනවා චෛතසිකය ආනාපාන කරනවා ආයතන අයෙන්ම ආනාපාන සති කරන්න පුළුවන් බව එයාට ප්‍රත්‍යක්ෂ වෙනවා අන්න දැන් ශ්‍රමණයෝ 6 දෙනෙක් එයා ශ්‍රවණය කරනවා මානුන් 6 දෙනෙක් එකතු වෙලා භාවනා කරනවා ආස්වාස ප්‍රාස්වාසයේ ශ්‍රමණයන් වහන්සේලා 6 දෙනෙක් නිරත වෙලා ඉන්නවා කමඨාන් ගන්න බව තේරුම් ගත්ත මේ භාවනා යෝගියා ගොඩාක් සන්තෝෂයටපත් වෙලා සන්තුච්ච කෝච සුබරෝච කියන ඒ ගාතාවට අනුව එයා ගොඩාක් සන්තෝෂ වෙනවා. එයා ප්‍රීතියෙන් පිරෙනවා. මේකට කියනවා පරම සුඛය කියලා. එහෙනම් පරම සාන්තියටපත් වෙලා, පරම ප්‍රීතියටපත් වෙලා, ලෝකෝත්තර සන්තෝෂෙන් එයා දැන් ඇස් වලින් හරියට කමඨාන වඩනවා, කනෙන් හරියට කමඨාන වඩනවා, නාසයෙන් හරියට කමඨාන වඩනවා, දිවෙන් හරියට කමඨාන වඩනවා, කයෙන් කමඨාන වඩනවා, සිතෙන් කමඨාන වඩනවා. එයා කල්පනා කරන මෙච්චර කාලයක් මං හිතාගෙන හිටියේ නායෙන් විතරයි මේක කරන්න පුළුවන් කියලා. නාසයෙන් නැතුවත් මේ වැඩේ කරන්න පුළුවන්. එහෙනම් මේ ඝනදෙනුවක් තමයි මෙතන තියෙන්නේ. ආස්වාසයක් ප්‍රාස්වාසයක් විතරයි තියෙන්නේ. ආස්වාසය කියන්නේ සංඥා ගන්නවා. ප්‍රාස්වාසය කියන්නේ ඒ සංඥාවට අදාළ කර්මයක් ගොඩනගලා ඒක බහිස්රාවිය කරනවා. එහෙනම් ඇයෙන් මං ලෝභයක්, ද්වේෂයක්, මෝහයක් ආස්වාස කළාද? ඒකට අදාළ කර්මයක් නැවත ප්‍රාස්වාස කළාද? අන්න ඒකට අදාළවට මට ඉපදෙන්න වෙනවා. මේක ජීවත් වෙන්න වෙනවා. වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. චක්‍රය හම්බුණා, පටිච්ච සමුප්පාදේ හම්බුණා. අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානා විඥාන පත්‍ය නාම රූපා නාම රූප පත්‍ය සලායතන සලායතන පත්‍යා ජාති ජරා භව දුක්ඛ දෝමනස්ස කින මේ පටිච්ච සමුපාදිය ප්‍රත්‍යක්ෂ කළාම එයා මාර්ගඵලලාභියෙක් පාටපත් වෙලා උත්මයෙක් පාටපත් වෙලා මේ ලෝකේ සෑම ගනුදෙනුවක් තුලම නිරෝධ කරන නිරෝධගාමිනී පටිපදාව තුලින් ධම්සප්පවතුන් සූත්‍රයට ප්‍රත්‍යක්ෂ වෙනවා කල්පනා කරලා බලන්න මේ පුංචි ආනාපාන තුලින් මේ ආස්වාස ප්‍රාස්වාසය තුලින් තමන්ගේ මනස ශ්‍රවණය කරන බව තේරුම් ගත්ත භාවනා යෝගියා මේ ලෝකයේ තියෙන 84000ම ප්‍රත්‍යක්ෂ කළා. එයා අරියත් බෝධියෙන් පිරිණිවන් පාන්න මට්ටමට එයා මේ කමඨාන නිමා කළා. කොහොමද මේක වුනේ? තමන් මේක අවබෝධයෙන් කරන්ට ඕනේ. තමන් මේක අවබෝධයෙන් යුතුව ප්‍රඥාවෙන් යුතුව මේක වඩන්ට ඕනේ. ශාස්ත්‍රුන් වහන්සේගේ කමඨාන් අවවාද අනුශාසන අරියට පිළිපදිමින් මේක වඩන්ට ඕනේ. එහෙනම් ඒ උත්තමයා දන්නවා තමන්ගේ ඇස් වලින් මේ ගන්නා වූ නාම රූප හැම එකක්ම සංඥා හැම එකක්ම කර්මයක් අදලා එළියට දැම්මොත් ඒකට බයිස්රාවිය ඒ බයිස්රාවිය නිසා අපට දුකක් ඇති වෙනවා ඒ කියන්නේ ඉපදීමක් ඇති වෙනවා කනට ඇතුල් වෙන හැම එකක්ම ඇතුල් කරගෙන නිර්මාණය කරලා ඒ බයිස්රාවියක් එළියට දැම්මාම මේ බයිස්රාවිය කියන්නේ දුක අනිවාර්යයෙන්ම අපට ඉපදීමක් සිද්ධ වෙනවා එහෙනම් මේ ඇස කන දිව නාසය සමසිත කියන මේ ආයතන අයතුලින් Tamanට මේ කර්ම ගොඩ නැගිලා Taman මේ සසරේ යන බව භවයේ පවතින බව තේරුම් ගත්ත ගමන් එයා දන්නවා මේ හැම එකක්ම නවත්තන්න ඕනේ. දැක්ක දේ දැක්කා විතරයි, ඇහිච්ච දේ ඇහුණා විතරයි, ගන්ධය දැනුණා විතරයි, රස දැනුණා විතරයි, කයට ඇඟීමක් දැනුණා විතරයි, සිතිවිල්ලක් සිතුණා විතරයි කියන දාරුකීරිය මහරහතන් වහන්සේ වඩපු කමඨාන වඩනවා. දැන් එයා නැවත S2 පියාගෙන කියනවා ඇසකන දිවනාසය සමසිත කියන ආයතන අයෙම ආනාපාන සතිය කරන්න පුළුවන්. ආනාපාන වඩන්න පුළුවන්. ශ්‍රමණයෝ අය දෙනෙක් ඉන්නවා. අය දෙනාම එක හදවතින් එකම භාවනා වඩනවා කියන ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් අරගෙන එයා ඇයුණා විතරයි මේ දැක්කා විතරයි දැනුණා විතරයි ඇඟුණා විතරයි සිතුණා විතරයි කියන මේ ක්‍රමයට එයා ආස්වාසයේ දැනුණා පමණයි ප්‍රාස්වාසයේ දැනුණා පමණයි ආස්වාසයේ දැනුණා පමණයි ප්‍රාශ්වාසයේ දැනුණා පමණයි ආශ්වාසයේ දැනුණා පමණයි ප්‍රාශ්වාසයේ දැනුණා පමණයි කියන එක වඩනවා. ඒ කියන්නේ මොකද්ද? එයා නිකම්ම නිකං ගාක් ගලක් වාගේ ඉන්නවා කර්ම ගොඩ නැගෙන්නේ නැහැ. එහෙනම් කර්ම ගොඩ නැගෙන්නේ නැතුව භාවනා කරන ක්‍රමේ හවුවෙනවා. දැන් එයාට තේරෙනවා. එහෙනම් මේ චෛතසිකය පවතිනවා පවත්ම නැවතුවා ක්‍රියා කරනවා ක්‍රියාව නැවතුණා ඒ කියන්නේ මම ඉපදීම නැවතුවා එදා අඟුලිමාල නැවතුණා තථාගතයන් වහන්සේ නැවතුණා 80 මා ශ්‍රාවකයෝ නැවතුණා සාදු සාදු සාදු මේ ස්ථානයේ මමත් නැවතුණා කියලා තේරුම් ගන්නකොට එතන නැවතිච්ච කෙනා කවුද බලනකොට නැවතිච්ච කෙනා නෑ එයා අරියත් බෝධියට සමවැදිලා එහෙනම් මේ සිතේ ක්‍රියාකලාපේ නැවතුනොත් විතරයි අපට අරියත් වෙන්න පුළුවන් මේ සිතේ ගනුදෙනුව නැවතුනොත් විතරයි කර්මය නැවතෙන්නේ එහෙනම් කර්ම ඇදීම නැවතුනොත් අපි සසර දුකෙන් එතර වෙනවා සිත නැවතුනොත් සසර දුකෙන් එතර වෙනවා. එහෙනම් මේ ක්‍රමවේදය අවබෝධ වෙන්න මේ ආයතන අයතුලින්ම ශ්‍රවණිය ආයතනෙක අපි දකින්න ඕනේ. එහෙනම් ආයතන අයෙන්ම තමන්ගේ මනස ශ්‍රවණය කරන්න ඕනේ. මේ දකින දේ නාමයක් නෙමෙයි රූපයක් නෙමෙයි මේ දකින්නේ මගේ සිත ඇයි Tamange සිතින් දකිනකොට මේ ගස්වල තියෙන ලී වර්ග අඩිගාන පේනවනම් මේ ගයේ උස මාත පේනවනම් ඒ ගයෙන් ගන්න පුළුවන් gedī පළදාව පේනවනම් ඒ ගයෙන් සෙවණෙන් ගන්න පුළුවන් වැඩ ටික පේනවනම් ඒ ගා දකිනකොට කරදරයි මේක කපලා ගිනි තියන්න ඕනේ කියලා द्वේෂය ඉපදෙනවනම් මේ ගා දකිනකොට මොනවද දැක්කේ Tamange සිත Tamanට ඇයෙනකොට තරහා ඇති වෙනවනම්, Tamanට ඇයෙනකොට ලෝභය ඇති වෙනවනම්, යමක් ඇයෙනකොට රාගයක් ඇති වෙනවනම් මොකවත් ඇයිලා නැහැ. මේ ඇයිලා තියෙන්නේ Tamanගේ සිත, Taman කවුද කියන එකයි මේ අහලා තියෙන්නේ. එහෙනම් Tamanට මේ දිවට යම්කිසි රසක් දැනෙනකොට ලුණු රස දැනුණාද ඇඹුල් රස දැනුණාද තිත්ත රස දැනුණාද කාට රස දැනුණාද පැණි රස දැනුණාද නෑ මොකවත් දැනලා නෑ මේ දැනුනේ Tamanගේ සිත එහෙනම් රාතන් වහන්සේ නමකට තථාගතයන් වහන්සේ නමකට කවදාවත් මේ රස දැනෙන්නේ හේතු උන්වහන්සේලා රසවලට අවු වෙන්නේ නැහැ. කවදාවත් මේ රසකාමයට උන්වහන්සේලා ගොදුරු වෙන්නේ ඒ ධර්මය ප්‍රත්‍යක්ෂ කරලා නිරෝධ කරලා ඉවරයි. එහෙනම් අපට මේ රස ප්‍රත්‍යක්ෂ වෙනවා නම් තාම කෙලස් තියෙනවා. එහෙනම් මේ දැනෙන රස මොනවද? Tamange සිත එහෙනම් Tamanට සිතවිල්ලක් ඇති වෙනවා නම් ඒ සිතවිලි වලට අපි කියනවා බලන්නකෝ රාග සිතවිල්ලක් ඇති වුණා, ලෝභ සිතවිල්ලක් ඇති වුණා, මෝහ සිතවිල්ලක් ඇති වුණා. නෑ, ඒක සිතවිල්ල නෙමෙයි. ඒක තමයි Tamanගේ සිත. එහෙනම් Tamanට යමක් ඇඟෙනවා බලන්නකෝ මට මේ ඇඟීමක් ආවා, කරුණා ඇඟීමක් ආවා, දයා ඇඟීමක් ආවා, මෛත්‍රී ඇඟීමක් ආවා, සෙනෙහස ඇඟීමක් ආවා නෑ. ඒක Tamanගේ සිත. එහෙනම් ඇස කන දිව නාසය සමසිත කියන මේ ආයතන අයතුලින් තමන්ගේ සිත දකින්ට ඒ භාවනා යෝගියා සමත් වෙනවා. එයා ගොඩාක් දක්ෂ වෙනවා. ගොඩාක් වඩාත්ම දක්ෂයෙක් වෙනවා. එයා ආයතන හය තුලින්ම තමන්ගේ සිත දකිනවා. ඒ හැම දෙයක්ම පේන බව, ඇහෙන බව, ඇඟෙන බව, සිතෙන බව දැනගෙන එයා ආස්වාස ප්‍රාස්වාසය තුලින් ගනුදෙනුවක් වෙනවා. ඇස් වලට පේන රූප වලින් ගනුදෙනුවක් වෙනවා. කන් වලට එන ශබ්ද වලින් ගනුදෙනුවක් වෙනවා. ගන්ධයෙන් ගනුදෙනුවක් වෙනවා. රසයෙන් ගනුදෙනුවක් වෙනවා. ස්පර්ශයෙන් ගනුදෙනුවක් වෙනවා. සිතවිලි වලින් ගනුදෙනුවක් වෙනවා. මේ ගනුදෙනුවෙන් කර්ම හැදෙනවා. එයා මේ ගනුදෙනුව ඇදෙන්නේ කොහමද? කර්ම ඇදෙන්නේ කොහමද? මේවත් එක්ක අභිභවාගෙන බලාපොරොත්තුත් එක්ක මේවා අනුමත වුණ තමයි වෙන්නේ. අනුමත කරන්නේ දැක්ක දේ දැක්ක තැනින් නවතිනවා. අනුමතයක් කරන්නේ ඇයිච්ච දේ ඇයිච්ච තැන නවත්තනවා අනුමංකේ දෙන්නේ නැහැ. දැනෙන දේ දැනිච්ච තැනින් නවතිනවා. ඇඟෙන දේ ඇඟිච්ච තැනින් නවතිනවා. සිතෙන දේ සිතිච්ච තැනින් නවතිනවා. අනුමත කරන්නේ බලාපොරොත්තු වෙන්නේ අනාගතය ගැන මොකවත් අදන්නේ නැහැ. ඒ නිසා ඒ ආයතන හයම විවෘතව තිබුණාට ඒකේ ක්‍රියාකාරීත්වය තිබුණාට නිෂ්පාදනයක් නැහැ. කර්ම හැදෙන්නේ නැහැ. ඒ නිසා අපි කියනවා එයා නැවතිච්ච කෙනෙක්. එයා මේ ලෝකයේ සසර දුක නිවිච්ච කෙනෙක්. සංසාර විමුක්තියටපත් වෙච්ච කෙනෙක් කියලා කියනවා. එහෙනම් මේ ආනාපාන සතිය කියන මේ භාවනාව තුළින් අපි අද සාකච්ඡා කළේ අපේ මනස ශ්‍රවණය කරන්නේ කොහොමද? අපේ ආයතන හය තුළින් අපේ මනස ශ්‍රවණය කරන්න පුළුවන්. මේ ආනාපාන සති භාවනාව ආයතන හය තුළින්ම කරන්න පුළුවන්. ආයතන අයෙම ශ්‍රමණයන් වහන්සේලා අය නමක් රුක්ක මූලගත වෙලා එරමණිය ගොතාගෙන S2 පියාගෙන ආනාපාන සතිය ප්‍රගුණ කරනවා එහෙනම් මම තනියෙන් කරන එකක් නෙමෙයි ආයතන අයෙන් අය ආකාරයෙන් කරන එකක් ආයතන අයේම ආනාපාන සතිය ඉවර වුණොත් තමයි Tamange වැඩ නිමා වෙන්නේ එක ආයතනයක වැඩ ඉවර කරලා ඒ ආයතනේ වැව්වට අනිත් ආයතන ඇරිලා නම් ඒ ආයතන වලින් නිෂ්පාදනය වෙන නිසා ඉපදීමට හේතු වෙනවා එහෙනම් අපි මේ ආයතන අයෙන්ම කර්ම හැදෙන ක්‍රමවේදයේ නවත්තන ක්‍රමවේදය අද ශ්‍රවණය කළා සාකච්ඡා කළා ඒකට අදාළ කමඨාන ලැබුණා එහෙනම් මේ කමඨාන මේ නිර්වාණ පණිවිඩය අපේ ජීවිතය තුළ මේ භාවනාව තුළ නිතර නිතර 100ට පැමිණිලා මේ ශ්‍රමණයන් වහන්සේලා අවබෝධ වෙලා තමන්ගේ සිත මේ ආයතන අයතුලින් ශ්‍රවණය වෙලා තමන්ගේ සිත මේ ආයතන අයතුලින්ම දැකලා මේ කර්ම ගොඩනගෙන ක්‍රමවේදය නවත්තමු සෑම තප්පරයක් ගානෙම මේ ධර්මයේ නැවත නැවත මෙනෙහි කරමු මේ කමඨාන සෑම තප්පරයක් ගානේ නැවත නැවත පුරුදු කරමු ලබාපු මිනිසත් භවයේ මේ ඉතුරු වෙලා තියෙන ආයුෂ කාලය තුල මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන තථාගතයන් වහන්සේගේ ශාසනය තුල සංසාර දුකෙන් අත මිදෙන්න මේ කමඨාන ධර්ම දේශනාව නිර්වාණ පණිවිඩය අප සියලු දෙනාටම හේතු වේවා වාසනාව වේවා කියලා සාදුකාරයක් දෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.